ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. අයිබෝවන් ආදරණීය රසික රසිකාවනි මේ ආරම්භ කරන්නේ ඔබේ ඉරිදා සංග්‍රහයයි. මිනිස්්‍ය පැවැත්ම පිළිබඳ අන් කවුරුත් නිර්මාණය නොකළ උබතෝ කෝටිකයක් අලංකාරිකයක් රූපකයක් සහිත කවියක් නිර්මාණය කරන තත්වයට නදුන් යසිත දසනායක කියන කවියා පත් වෙමින් සිටිනවා කියලා ලියනවා මහාචාර්ය ලියනගේ අමරකීර්ති. සුළඟෙහිම සුළඟක්ව කියන කවි පොතේ මුලින් යොදලා තියෙනවා එම අදහස. ඊටාම හොඳ කවි මේ පොතට ඇතුළත් වෙලා තියෙනවා. පුදමිමේ සරුංගල් එක කවියක් උපුටලා දක්වන්න. සරුංගලයක් සෙමෙන් පාව එයි මා වෙතට. මම දූත දිගු කරමි. එය වඩා ගන්න පිණිස. මහලු මා අත වෙතට පාව ආමේ අරුම සරුංගල් දෙව් අඟන කවුරුදැයි සිත අසයි තවම දැඟලි ලිස්සරයි කුඩා කල මා අතේ තිබුණු මේ සරුංගල් තුරුණු කල මා අතේ මා පින වූ සරුංගල් මැදි වී මා පුතුට පිදු ඒ සරුංගල් සිහිව එයි සිහිව එයි ඒ සොඳුරු සරුංගල් සරුංගල් ගැන ගීත කිහිපයක් අපි අහලා තියෙනවා. නන්දා මාලනී ගායනා කළ සරුංගලේ වරල් සැලේ කියන ගීතේ. අපි දැන් සවන් යොමු කරන්නේ සිසිර සේනාරත්න විසින් ගායන ලද මේ ගීය. ආහසේ ඇත්තට මා සරුංගලේ සරුංගලේ සින්නතට ඉගිලී යනවා සරුංගලේ සරුංගලේ නිතර සිලි දාලා කවුද හැඩකලේ සරුංගලේ නෑ ධර්මේ අන්නේ ලෙස නිදහස සොයනා ඔබේ හිත මා සසලන්නේ ඔබේ හිත මා සසලන්නේ ආසේ ඇසට ඉකිලි ගිය ඉරණම කෙලෙසද වන්නේ ඉරුණු සරුංගල් තන තන වැළපෙනු නැතිදෝ ඔබට පෙනෙන්නේ නැතිදෝ ඔබට පෙනෙන්නේ ආසේ ඇත්තට පාවී යනවා සරුංගලේ සරුංගලේ ඛේදජනක අත්දැකීම් ලෝකේ පුරා බහුලව ඇසෙනකොට ඉන්දියාවේ ඇත්තෝ දෙවියන්ට ඒ දුක කියනවා. ඒ දුක දෙවියෝ අහනවද නැද්ද දන්නේ හැබැයි ඒ සංගීතාත්මකව කියන ගීත වලින් ඔවුන් සතුටට සැනසෙල්ලටපත් වෙනවා. ඒ බඳු භජන් ගීයක් ඉරිදා සංග්‍රහයට මෙසේ අපි එක් කරන්නට කැමතියි. පතිරණ කියන ලේඛකයා බොහොම හොඳ වැඩ කරපු කෙනෙක්. ඔහු ව්‍යක්ත කතිකත්වයට සහ කෘතහස්ත ලේඛකත්වයට නිර්මාණශීලී අත්වලක් කියලා විද්වත් කියමන් ගණනාවක් එකතු කළා. උපමා කතා විශාල සංඛ්‍යාවක් එකතු කරලා පොතක් කළා. ඒ පොත හරි ප්‍රයෝජනවත් පොතක්. ඒ පොතෙන් යමක් උපුටලා දක්වන්නට කැමති. සතුට සෑම සත් ගුණයකම උල්පත සතුට හා කෘතඥතාව පිරුණු හදවතයි. ඉතාලියේ දේශකයෙක්, ලේඛකයෙක්, දේශපාලනඥයෙක් සිසෙරෝ ක්‍රිස්තු පූර්ව 106 ඉඳලා 43 දක්වා තමයි ඒ ලේඛකයා කතිකයා දේශකයා ජීවත් වුනේ. ඔහුගේ අදහසක් තමයි ඒ පැවසුවේ. සතුට ගැන කියනකොට සතුට නේ අපි හොයන්නේ. අපිට ලැබෙන්නේ නැත්තේ ඒ සතුටම තමයි. නමුත් සතුට ගැන මොනතරම් ලස්සන ගීත අපිට අපි අහනවද අපි රස විඳිනවද සතුට පිළිබඳව නිමල් වික්‍රමසේකර විසින් ලියන ලද ගීතයක් 1900 1968 දහසක් සිතුවිලි චිත්‍රපටයට ඇතුළත් කොට තිබුණා. ජයතිස්ස අලහකෝන් සංගීතවේදියාගේ නිර්මාණයක් ගායනා කළේ දේවානන්ද වෛද්‍යසේකර ඇතුළු ගායන වෘන්දයක් විසින්. නිමල් වික්‍රමසේකර කියන රචකයාගේ නිර්මාණයක්. එකයි තැපත මලයි නෙළුවොත් මල අතින් දෙකයි සතුට විලයි තැපත මලයි නෙළුවොත් මල අතින් දෙකයි පමාවුනොත් මල පරිලේ පමාවුනොත් මල පරිලේ ඉරට යකින් මනට යකින් ඉරට යකින් මනට යකින් කාලය පැන යනවා අඬන්නේ මොකටද හිතගෙන හිතන්නේ මලනියට අඬන්නේ මොකටද හිතගෙන හිතන්නේ අනුලයි ඉතියයි ඇයි පිළිගන්නේ දිනාව ආවම කොතනද ඉන්නේ අනුලයි ඉතියයි ඇයි පිළිගන්නේ දිනාව ආවම කොතනද ඉන්නේ මල් කෙමේ පැනි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ මල්කේ නිලෙයි පැණි පෙලෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ මලයියට ඒ අඳන්නේ මොකටද හිතගෙන හිතන්නේ මලයියදයි අඟන්නේ මොකටද ගැන හිතන්නේ සඳුලයි කියයි යයි පිළිගන්නේ විනාවම කොතනද ඉන්නේ සඳුලයි කියයි යයි පිළිගන්නේ විනාවම කොතනද ඉන්නේ මල්කිනියේ පැණි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ මල්කිනියේ පැණි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ සතුට නිලයි සැපත මලයි මෙලොවත් මල අතින් එකයි සතුට නිලයි සැපත මලයි මෙලොවත් මල අතින් එකයි තමා වුනොත් මල පරවේ තමා වුනොත් මල පරවේ ඉරට යකින් අඳට යකින් ඉරතයකින් නලතයකින් කාලය පැන යනවා කාලය පැන වෛද්‍ය ශාම කුමාර මොනසිංහ එංගලන්තේ ජීවත් වෙන්නේ ඉරි කියන කවි පොත ලියලා තියෙනවා සංවේදී කවි සරණිය ඒ කවි පොත කියවන්න අවස්ථාව ලැබුණා මිහිමව කියලා කවි පෙළක් තියෙනවා එයින් එක කවියක් කියන්නම්. දවසක වැටෙන වැහි බිඳුවල සිහිලගෙන පැල්මක එකතු කර කාටත් බෙදා දෙන දල්ලක මැලවිලා ගිය බව පහව යන මොහොතක පොළව මෙන් තුටු වෙන කවුද වෙන අම්මා අම්මාගේ ගුණ සුවඳ අම්මා මහ පොළොව වගේ ඇයට කියනවා ධර්ණී කියලා අම්මා ජනනී අම්මාගේ සෙනෙහස දරුවන් කෙරෙහි පවතින හැටි ධර්මරත්න පෙරේරා ගීයක් ලියා තිබුණා. ඒ ගීය පටිගත කරන වෙලාවේ මා ශබ්දශාලාවේ හිටියා. නවරත්න ගමගේ සංගීතවේදියාගේ නිර්මාණයක් ජනකවියාරට ලියවුණු ධර්මරත්න පෙරේරා අම්මා කියනවා පුතාට මගේ සක්විති පුතා කියලා. දරුවාගේ අගය අම්මාගේ මුවින් ගැලුණු කදිම අවස්ථාවක් මේ කවි තුන ජීවය කවලා ගිය බවට පත්කලේ මනරම් විශාරද ආචාර්ය නන්දා මාලනී මේ එම ගීතයයි කොල්ලේ මලි කුකුල නිදිවැලි ගොල්ලේ සඳහාවා නිදි සඳ මඳලේ පුතු පැටියා නිදි මගේ උකුලේ පුතු පැටියා නිදි මගේ උකුලේ අභිමානයකි මොනරුට පිළ ලංකාරයකි රජ කිරුලද සිරසට බරකි පරපුර ගෙනියන්නේ පුතේ පාරපුර ගෙනියන්නේ පුතේ සුරකී මගේ පුතු මට සතුවිති රජකී මගේ පුතු මට සතුවිති රජකී රණදිවවා නිදිමල් ගොල්ලේ අලි කුකුලා නිදිරැලි ගොල්ලේ සඳහාවා නිදි සඳ මඬලී පුතු පැටියා නිදි මගේ උකුලේ පුතු පැටියා නිදි මගේ උකුලේ දොයි දොයි දොයි පුතු දොයි දොයි යා බයි බයි බයි පුතු බයි බයි ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක